තෙරුවන් සරණයි අපි අවස්ථාවේ වැඩ පිළිවෙල ආරම්භ කිරීමක් වශයෙන් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල සඳහා කාලය ගන්න බලාපොරොත්තු වෙන්නේ කවුරුත් ගන්න පරිදි අපි මේක පැයකමාරක විතර කාලයක් ගන්නවා. ඉතින් සම්බන්ධ වෙච්ච බොහෝ දෙනා ඉන්න නිසා ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරලා තියෙනවා. කෙසේ නමුත් මේ ප්‍රශ්න සාකච්ඡාවේ අතර වාරේ වෙන අදහස් මත මතාන්තර ප්‍රශ්න තියෙනවා නම් ඉදිරිපත් කරන්නයි කියලා මම කර්මයෙන් ඉල්ලා සිටිනවා. පළවෙනි ප්‍රශ්නේ ඉදිරිපත් කරගන්නේ විපස්සනා භාවනාවේ උපචාර සමාධිය හා අර්ථන සමාධිය භාවනාදී හඳුනාගන්නේ කෙසේද? මේ දෙකේ ලක්ෂණ මොනවාද? ස්වාමීන් වහන්සේ කරුණා කරලා පැහැදිලි කර දෙන්න. විපස්සනා භාවනා උපචාර සමාධිය අර්ථන සමාධිය භාවනාදී හඳුනාගන්නේ කෙසේද? මේක මේ විපස්සනා භාවනාදී කියන වචනේ නැත්තම් ප්‍රශ්නේ බොහොම ඍජුයි. මේ භාවනාදී උපචාර සමාධිය හා ආත්මා සමාධිය හඳුනාගන්නේ කෙසේද කියන එක. මම අහනවා සභාවෙන් මම මේකට කරුණු 10ක් කියලා දුන්නා කාටද මතක තියෙන්නේ කියලා. වන කියනකොට උපචාර සමාධිය දෙනකොට මේ මේ ලක්ෂණ කියනවා කියලා ඒ සම්මා වායාම කොටස විස්තර කරනකොට කවුරු උත්සාහයක් ගත්තේ නැත්නම් ඉතින් මේකත් මොනින් නවපු කලයකට වස්තර පොස්තර බයක් වෙනවා. හැමදාම අහනවා නිකන් යම්බෙච්චි දෙවන පත්‍රය හරි කියවනවා. අරුවට මොකද ඉතින් මට ඒක නතර මේවා මතක තියාගන්නයි කියන එක එච්චරම හිතෙන් තරම් ලීසි නෑ මම මේ අරුවට නමුත් ඒක අහන නිසා මම දඬුවම් කරනවා කිව්වට පස්සේ කියප එක පොඩ්ඩක් මතක තියෙනවනම් එහෙම නැත්නම් මට ප්‍රශ්නේ වෙනවා මේ මොන ලස්සන දේවල් ප්‍රශ්න කියනකොට මට හිනා වෙනවා විපස්සනා නෑ ඈ ඔව් දැන් සමහරට මට ප්‍රශ්න වෙනවා කර්ම 10 විදර්ශන සහිතව පැහැදිලි කර දෙන්න කියලා. ඉතින් මට යටින් එනවා පළවෙනි ප්‍රශ්නේ ලකුණු 30යි කියලා වගේ ලියලා දෙනවා නම් මට සමත් වෙන්න පුළුවන්. ඒක අහන්නේ ඒක හරියට මම නිකන් මේ කුරුසෙක තියලා යන ගහලා වගේ ප්‍රශ්න අහන්නේ. සම්පූර්ණ මනසට එන ඔක්කොම කොහෙද කියලා අහනවා. ඉන්දිය සමතාවයේ තියාගෙන නිවන් යටපත් කරනවා කියවට පස්සේ ඒක තනි උත්තරයක් වෙනවා. ඒක දන්නේ නැති නිසා මේ අහන්නේ. ඒක වෙනුවට ඔය ලොකු සාමණේරයන්සේ විශේෂයෙන් සමථ විදර්ශනා භාවනා මාර්ගයෙන් ඇදලා පෙන්නලා තියෙනවා. ඒ පරිසම්නා මාර්ගයේ තියෙන්නේ සමාධියක් වෙනවල කෙනෙක් දැනගන්නේ කොහොමද කියලා. ඒ කාර්යය පංච දේවල් නැති කරනවා කියන නිකන් ඍජු මූල ධර්මෙ උත්තරයක් නෑ ප්‍රායෝගික පැත්තක් පෙන්නලා දෙනවා. මේ කිව්වා වගේ මේ අතීත අනාගතය අසුර කරන්නේ නෑ. ප්‍රිය අප්‍රිය වයසු කරන්නේ නෑ. තව එකක් තියෙනවා නිදිමත සහ අදී කුලප්පු ගති නෑ. ඊට අමතරව ඉන්දිය සමතාවයේ තියෙනවා සද්ධාවයි ප්‍රඥාවයි සම්බර කරනවා. සම්බර වෙන ගතියක් තියෙනවා. සමාධියයි වීර්යයයි සම්බර වෙනවා. එතකොට ඉන්නේ ඒකට අවශ්‍ය කරන ප්‍රමාණයට ඊර්ය පවත්වන හැටි දන්නවා. ඒ සමතාවයට අවශ්‍ය වීර්ය වුණත් වැඩි කුලප්පු කරන්නේ නැහැ. ඉන්දිය සමත්ව ප්‍රතිපාදනතා, සතුපක වීර්ය වාහනතා, ඒ වගේම ආශේවන ප්‍රත්‍ය තියෙන්න ඕන වෙනවා. ඒකම නැවත නැවත කෙරුවොත් තමයි ආත්මා සමාධිය උපචාර සමාධිය පවතින්නේ. නැත්නම් ඕනම වෙලාවක ආපහු නීවරණ එන්න ඉඩ තියෙනවා. අනිත් වගේ ලකුණු ටිකක් වෙන්නලා කියලා කියනවා. ඉතින් ඒ ලකුණු උපේමින් ආයාසය කරමින් ඉන්න වෙලාව උපචාර සමාධිය අනායාසයෙන් ඒකෙන් හදනවා අරමුණට බැස ගැනීමක් එක්ක ඊට පස්සේ ආත්මාව කියලා කියනවා. උපචාර කියලා කියන්නේ ගිනුදුලට ආවා අර්පණා ගැන ගැට ගොඩ වුණා කියන්නේ. හොඳයි සෑහෙන ලබු බානක් හම්බෙනවා. සමට නෑ සමත සම්මාදිට්ඨියට වැඩිය මොකද කියනවා නිමිත්ත කෝසල්ලේ මේ අර්පණාවකට හා විපචාරිකට සමාධිය කිට්ටු කරන යෝගාචරයට වැටෙන්නේ නැහැටි. සමාධිය සමතය නැත්නම් සමාධිය පිළිබඳ ලක්ෂණ ටිකක් වෙනවා. නීවරණ නැතුණයි කියවට කිව්වොත් දන්නේ නැහැ කියන තේරෙනවා නම් තේරෙන්නේ නැහැ කියලා කියනවා නම් ওই ලක්ෂණ 10 කිව්වට පස්සේ ඊට වැඩි වෙන දෘෂ්ටි කෝණයකින් මේ ප්‍රශ්න දිහා බලන්න ඕනේ. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා නින්දට බලපෑ හැකියි ඔබ වහන්සේ ඊයේ වැවසූ දේ පිළිබඳ ප්‍රශ්නයක් ඇසීමට අවසරයි. භාවනා නින්දට බාධා කරන්න කරන්නේ භාවනා කරන විට ඒතරම් නින්ද ශරීරයට අවශ්‍ය නැති නිසා දේශේ නැතෝ භාවනාමය මනසේ අවදි බව නිදිබර වීමට විරුද්ධ ක්‍රියා කරන නිසාද නින්ද අඩු රාත්‍රී කීපයක් පසුව හොත් ඒ භාවනාවට අනිසි ලෙස බලපාන හේයින් ඒ සාමා මේ සමනය කළ හැකි ආකාරය පිළිබඳ දැන ගැනීමට කැමැති වෙනවා. මේක ඇත්තටම මේ නින්ද භාවනා නින්ද බලපෑ හැකිය හැකිය කියන්නේ මේක හැමදාම එකක් නෙමෙයි. බලවත් උදේබ්බේ ඥාන පහළ වෙනකොට ඒ වෙලාවේ විතරක් දවසක් දෙකක් සමහරවල් තුනක් විතර වගේ මේක හිතනයි මම තුනේක ටිකට එන එකක් නෙවෙයි. ඒක අවධියක බලපාන විදිහට ඉතාමත්ම වේග වෙනවා මේ ඒකේ ක්‍රියාකාරීත්වය එනේනදී මේ ඇනලයිස් වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හිත මොනම අරමුණේවත් සංසිඳෙන්නේ නැහැ. අරමුණ විනිවිදිනවා. අරමුණ එක ගැටෙනවා. අරමුණ විචාර බුද්ධියට ලක් කරනවා. ඒ නිසා නින්දට ය아가න්න බැරි තරමට වගේ මුළු රැයම අවදිින් ඉන්නේ. නමුත් උදේ නැගිටලා බලනකොට වෙහෙස දැනෙන්නේ නැහැ. නිදි මැරුවයි කියන කතාවක් එන්නේ නැහැ. අවදියේ තියෙන. හැබැයි දන්නවා මුළු රැයම මේ විස්තර වෙච්ච දෙයක් කියන්න පුළුවන්. ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා එහෙම උණයි කියලා කාදාකර නැගිටලා ඉන්න එපයි කියලා ඉඳගෙන ඉන්න එපයි කියලා ඇඟට අවශ්‍ය නිදි ඉරියව්ව දීලා ඒ ඉරියව්වේ ඉඳගෙන මේක වෙන්න දෙන්නේ කියලා. ඉතින් මුළු රාතුරාම තමයි දන්නවා මේ මේ විචිදි. නමුත් මේ උදේ නැගිටිනකොට වෙහෙසක් නැහැ. නිදි මරපු ගතිය එන්නේ නැහැ. ඒක වෙන්නේ මෙන්න මේ දෙවෙනි කාරණාව නිසා භාවනාවෙන් දැන් කරන්නේ භාවනා කරන විට එතකොට භාවනාවේ මනසේ අවදි බව නිදිබර වීමට විරුද්ධව ක්‍රියා කරන නිසා. ඇත්තටම භාවනාවේ නිින්දේ අතර යම් යම් සමතාවලුත් තියෙනවා යම් යම් විෂමතාවලුත් තියෙනවා. මේ විෂමතාවය තමයි ප්‍රමාදයේ නිින්දේ තියෙන්නේ භාවනාවේ අප්‍රමාදයේ තියෙනවා. භාවනාවේ නිින්දේදී අවදි බව නැහැ. භාවනාවේ අවදි බව තියෙනවා. හැබැයි දෙකේදීම හිත ඉන්ද්‍රිය බද්ධ වෙන්නේ නැහැ. හිත අනින්ද්‍රිය බද්ධ පැත්තට තමයි බර වෙන්නේ. බාහිර කියන දේවල් ඇසුරු කරන තාක්කල් භාවනාවක් වෙන්නේ නැහැ. නිින්දක් යන්නේ නැහැ. ඒ නිසා කියනවා නිින්දක් කිය වෙලාවක මේ මේ බුද්ධලයට මොනම විදිහකින්වත් එහෙන් රූප බලන්න බෑ. මනසින් රූප බලන්න පුළුවන්කම තියෙනවා. කණෙන් ශබ්ද අහන්න බෑ. ඒක නිින්දට බාධායි. නනක් පිනින්න බෑ. රසක් පිනින්න බෑ. ඉඳගෙන ඉන්න බෙඩ්ෂීට් එකවත් ගෑවෙන බව දැනෙන්න බෑ. දැනෙනවා නම් නිින්ද නෙවෙයි. ඒක සැප ඉච්චිකක් වෙන්න පුළුවන්. නමුත් දැනෙන තාක්කල් නිින්ද නෙවෙයි. මොකද කල්පනා කරන්න බෑ. කල්පනා කෙරෙනේ වල වගේක් තියෙනවා. කෙරෙන දේ නිින්දට බාධා නැහැ. ඒක නිසා මේ විදිහට අර ඉන්ද්‍රිය බද්ධකම කියන නැත්නම් රෂනල් මයින්ඩ් එක වැඩ කරන්නේ. ඒ අපේ ඔය බටහිර මේ කියන විදිහට අන්කොන්ෂස්නස් එක වැඩ කරනවා. කොන්ෂස් රෂනල් මයින්ඩ් එක වැඩ කරන්නේ. එතකොට තමයි ඒක විස්රාමයක් වෙන්නේ. ඒක නිින්දක් වෙන්නේ. ඒ වගේම තමයි හැම වෙලාවෙම මනස පවතින වර්තමානය නම් ඒකත් විස්රාමයක්. ඒ ඒ තැන විස්රාම වෙනවා. අපි මරණයක් දිහා බලන හිටියත්, මඟුලක් දිහා බලන හිටියත්, උපත්යක් දිහා බලන හිටියත් දුකක් ආව සැපක් ආව. එන දෙයට එළඹිලා තියෙනවා හිත ඒකේ ඒ වෙහසක් ගන්නේ නැහැ. ඒකෙන් විස්රාම වෙනවා. එතන එතන විස්රාම වෙනවා. ඒ නිසා නිින්දක හම් වෙන විවේකය කාර්ය බහුලව মালටි-ටාස්ක් බිස්නස් ගැන කතා කරනවානේ. භාවනා කරනකොට মালටි-ටාස්ක් කරන්න බෑ කියලා. නමුත් හොඳට හැකිය තියෙන කෙනාට মালටි-ටාස්ක් කරත් සිංගල් ටාස්ක් එකක් කෙරුවා වැඩ නොකර හිටියක් කියලා ලොකු පරාසයක් නැහැ. ශක්ති දහනයක් වැඩි වෙන්නේ නැහැ. අවශ්‍ය ටික තමයි කරන්නේ. ඒක නිසා මේ නින්දදී භාවනා දෙකෙන් විස්රාම වීම සිද්ධ වෙනවා. විස්රාම කියලා කියන්නේ පෙන්ෂන් ගන්නවා කියන එක නෙමෙයි කරන්නේ. සාමාන්‍ය හිත ඒ කරන දේත් එක කරන නිසා අපිට තේින්නේ වැඩක් විදිහට අපිට දෙන්නේ උහුරුතලයක් විදියට. අම්මට දරුවගේ වැඩ බරක් වෙන්නේ නැහැ. දරුවා කැප කරගත්තත් අම්මට ගැහුවත් මොනවා කෙරුවක්වත් ඒක අම්මට පේන්නේ උහුරුතලයක් විදියට. ඒ නිසා ඒක අනේ මගේ කාලකණිකම කියලා අම්මට කවදාකවත් දරුවා වෙන්නේ හිතෙන්නේ නැහැ. ඒක මොකද ඒකේ එම්මනාපයකට ආරාධනා පූර්වකයි තහනාත් එහෙම තමයි වෙන්නේ. හැබැයි ඒ කියන්නේ හොඳටම සිද්ධ වෙන ජවකවිච්ච භාවනාව. නැත්නම් මේ බලවිපස්සනා වෙනකොට මොනම දෙයක්වත් මේ වෙහෙසක් නැහැ. හැමදේම අට දාලා හපන්න පුළුවන් මට්ටමේ ඉන්නේ. හපා ගන්න බැරි දේවල් ඉන්නේ. අට වැඩි ලොකුව හම් වෙන්නේ. අම්බරෝගනේ යන්න පුළුවන් ගැටයක් තියෙනවා. ගරුතර ස්වාමීන් වහන්සේ භාවනා යෝගී යෝගීන්ගේ බෞද්ධික භාවනා අධ්‍යක්ෂින් ගැන අන් භාවනා යෝගීන් සමග අදහස් උපාර කිරීම යෝගී නැති බව පැවසෙන්නේ කොමක් නිසාද? ප්‍රතිචයන්ගේ හැකියාව වර්ධනයේදී දෙන්නේ ඉංග්‍රීසි අධ්‍යයනයේ මට ඒක නෑ. මම දැන් කණ්ඩායම් නැතුව කියවන්න උත්සාහ ගන්න හරියන්නේ නැහැ වැඩි. මොකද ඉංග්‍රීසි කියන්නේ? මොකද ඉතින් ඔව්. ඉගෙනවා. භාවනා කරනවා. අත්‍යවම අපි කල්යාණ මිත්‍රාශ්‍රය කියලා කරන එක තමයි. භාවනා පිටක් ඉන්නකොට කතා කරන්න කියන එක නෙමෙයි කියන්නේ අපි එකිනෙකා එකිනෙකා අපි ඔක්කොම කරන්නේ ලයිෆ් ලොන්ග් රිසර්ච් එක. කිසිම කෙනෙකුට කියන්න බෑ මේ දේ කරපන් කියලා. මොකද මේ ආර්ය අෂ්ටාංග මාර්ගය වෙනවා නිවන් දැක්කට පස්සේ දවස් තමයි මාර්ගය තේරෙන්නේ. නිවන් දකින්නකම් ට්‍රයිල් අන්ඩ් එරර් එකක් කරනවා. දැක්කට පස්සේ කියයි ආ මේක තමයි පාර කියලා. නමුත් ඊගාවේ කරන්නේ නිකන් දැක්කට පස්සේ එයා අනුගමන පාර වෙන එක. ඊට පස්සේ දැන් මම අනුගමනට පාර තව කෙනෙකුට පාරට ඉන්නලි. ඒකේ වැඩ වෙලා ඉවරයි. ඒක කියනවා නම් මේ අර මොන්ට බල දවසක් ගිහිල්ලා ගිනි පෙට්ටියක් ගෙනාලු ගන්නේ. දැන් 100 වත්තු කරනකොට වත්තු බව වත්තු වෙනවා. ඉතින් කිව්වලු මොකද දරුවා මේ කියන්නේ නෑ නෑ වෙන්න බෑ කියලා අහන ගිනි කෝරක්ම පත්තු කරලා බලලා ගෙනාවා කිව්වලු. ඊට පස්සේ ඉතින් ඒක ඉදිරි පුරම නැහැ නේ. ඒ වගේ තමයි අපිත් ඒක රත්තු කරනකොට පස්සේ ඒක ඉදිරි පුරෙන් ආයෙ වැඩ ගන්න බෑ. අපේ මෙතෙක් එක තව කෙනෙකුට හරියන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපිට කීයක මෙහෙම ට්‍රෙන්ඩ් එකක් තියෙනවා. කෙලස් කපන ගමනක් තියෙනවා මේකක් තියෙන හැබැයි මේ මම කරපිට කරන්න ඕනේ කියලා කිව්වම මේක අනිවාර්යෙම ඉන්නේ. ඒක නිසා අපි අතර සාකච්ඡාවේදී අපිට තව කෙනෙකුට මාස්ටර් වෙන්න බෑ. තව කෙනෙකුට පිය ගෲප් එකට වෙන්න පුළුවන්. අපි ඔක්කොම සම්බ්‍රහ්මචාරීන් වහන්සේලා. අපි ඔක්කොම සත්පුරුෂයෝ. අපි ඔක්කොම යෝගාවචරයෝ. කෙනෙක් මාස්ටර් වෙන්න ගිය ගමන් එයාට සමන්ජය පාර ලොක් කරලා දෙන්න නේද? එහෙම නැහැ. කිසිම තැනක එහෙම උසු කරන්න පුළුවන් ගැතියන්නේ මේක ලයිෆ් ලොන් රිසර්ච් එකක් තියෙනවා. හැම වෙලාවෙම අපිට තියෙන්නේ තව කෙනෙකුට අත්ත්ොක්කම්සන පරවම්බන මම උසස් අනිකාය පහත් කියන හැඟීමෙන් තොරව බෙදා ගැනීම කරන්න පුළුවන්. ඒ බෙදා ගැනීම කිරීමේදී ඔය උද්‍යප්ඥාන වගේ එහාට ගියාට පස්සේ යෝගාවචර ඔක්කොම සමානයි. එතෙන්ට එනකම් උගදෙනකොට හීනමානී තියෙනවා අධිකමානී තියෙනවා. එහෙම කෙනෙක් තරංග පුද්ගලික දේ තව කෙනෙක් අහනවා කිව්වහම ඒක යාට විශාල හානියක් අකමැත්තක් වෙනවා. හැමෝටම බෑ එහෙම පොදුවේ කතා කරන්න. මොකද අපි කෙලස් ටිකත් එක්ක අපි හඳුනගෙන තියෙන්නේ. අපේ දින අඩු පාඩු ගන්න. ඉතින් ඒක සුද්ධ වෙගෙන එනකොට අපිට අන පල්ලියට රට දෙවිල කියලා කියන්නේ කියලා පාදෙලිට පොල් සමාකරන එකේ පාදෙලි පොරොන්දු වෙන්න කාටවත් කියන්නේ කියලා. එහෙම නැත්නම් එහෙම කවුරුත් කියන්නේ නැහැ. ඉතින් ඒ දවසක් මිනිස්සෙක් කියන්නේ කිව්වලු පාදෙලිට මේ ස්වාමි ස්වාමි කියන්නේ ඉතලා ඉනා වෙච්චාම ඒක ජෝක් එකක් නේ. ඒක වෙලා තියෙනවා. ස්වාමි මම පොතක් හොරකම් කරුවා. ඒක නිසා මම මොකද කරන්නේ වතුකවලු අයිතිකාරකට දෙන්නේ කියලා. ඒකල පාදිලි ගන්නයි කියලා. මම දෙපයි කියලා. ඊට පස්සේ වලු අයිතිකාරය එපයි කියනවා මොකද කියන්නේ? ගෙනියන්නේ කියලා. බලනකොට හොරකම් කරලා තියෙන පාදිලි කියලා. ඒ වගේ හිතට කතා කියලා කිව්වට හැමෝම කැමති නැහැ එහාට තියෙන එක නා ඒක ඩයිවල් කරනවා. ඒ නිසා කර්මස්ථාන ආචාර්යවරයයි කවුන්සලින් කරනකොට කවුන්සලයි පොරොන්දු වෙන්න ඕනේ ෆ්‍රී ඇසෝෂියේෂන් එකේදී ඒ තොරතුරු කාටවත් දෙන්නේ නැහැ. ඒකේ ප්‍රොෆෙෂනල් ඒක උනේ නැත්තම් මෙයා විවෘත වෙන්නේ නැහැ. උන් සමහරව ඉන්නවා ඒක ආවෙ නීත කරනවා කියලා. හැබැයි ඒක හැමෝටම මේ පෞරුෂත්වේ නැහැ. ඒක නිසා ඒ කමටහන් සුද්ධ කිරීම සමානයි බොහොම ප්‍රයිවට් and confidential වැඩක් විදිහට යනවා. නමුත් ඒකෙදී කාන්තාවන් එක ගන්නකොට උදේ කියලා දෙනවා කාන්තාවන් එක එකනට එකන විතර තනිව රහස් ස්ථානවල කතා කරන්න එපයි කියලා. ඉතින් ඒකකොට සිද්ධ වෙනවා ෆිට්නස් එකක් කියන්නේ අයිෂොට් එකේ කිට්ටුවක ඉඳිනවා පිළිමිකේ ඒ තියෙන විනය ප්‍රශ්නයක් විසඳන්න. ඒ කෙසේ නමුත් ඒ මෙල්බන් ගියාට පස්සේ මේ කමඨාන් සුද්ධ කරන්න ගියාම 40ක් 50 ගියාම ඇත්තටම හතරට පටන් ගත්තාම 6 7 වෙනකන් මට කතා කරන්න. ඊට පස්සේ ආයෙ අටට බණ කියන්නේ ගියාම උගුරලිය. කතා කරලා වැඩි නිසා. ඊපස්සේ සරච්චන්ද්‍ර මහත්තයා ඇවිල්ලා කතා කරලා කමට අනුද්ද කරලා කිව්වා ස්වාමීන් වහන්සේ මේක තන්නේ කර ධර්ම සාකච්ඡාවක් නෑ යන්නේ. ඇයි මේක කච්චිට කියන්නේ නැත්තේ කියලා. ඉතින් මම ගම බුද්ධිලික මතයක්. මොකද දෙනෙක් ඇවිල්ලා කියනවා කෞද්දලික හම්බෙන්න ඕනේ කියලා. ඊට පස්සේ මේක මහා අපරාධයක් කිව්වා. මේ කතා කරන දේවල් වල පැහැදිලිවම පොදු දේවල් තියෙනවා. ඉතින් මම කියනවාට ඒ එයාගේ මුළු මුළු රිට්‍රීට් එකටම එන්නේ ඉන්ටර්විව් එකක් ගන්න. ඉතින් ඒ මනුස්සයා කිව්වොත් එහෙම ඒක නෑ පොදු දෙන්නේ කියලා. ඒකට යාට හානියක් වෙන්න පස්සේ කිව්වා මම ඔබ වහන්සේ තරහ නැත්තම් මම ධර්ම සාකච්ඡා වෙලාවේදී මේක අදිනවා. අදලා මම කියනවා ඔබ වහන්සේට ප්‍රශ්න ධර්ම සාකච්ඡාවේදී අහන්නේ කියලා. පුද්ගලික ඉන්ටර්වල් එකට යන්න එපා. ඒකෝට වැඩ දෙකක් වෙනවා ස්වාමීන් වහන්සේට එකම දේ 10 15 සැරයක් කියලා වෙහෙස. අනිසිරු වෙන කෙනෙකුට අහගන්න අවශ්‍යතාවක් නැහැ. මම කිය ඒ වුණාට මම බැඳිලා ඉන්නවා. කාටද අවශ්‍ය නම් ඉන්ටර්වයුව එකක් දෙන්න ඕනේ. මොකද ඒක ඒ යාගික මූලික අවශ්‍යතාවය. ඊට පස්සේ පා ඒකටත් ඉඳ කියමු. නමුත් අපි පොදුවේ අහන්න කැමති අයට පොදුවේ අහන්න chance එකක් දීලා අපිටත් අහන්න බැල ස්වාමීන් වහන්සේට ඒක අඩු කරමු කියලා. ඊට පස්සේ දවස් 3ක් විතර අපි මෙල්බන් වල කරා. ඒකදී මම දැක්කා ගාක් සබකෝල කියන අය ප්‍රශ්න අහන්න දන්නේ නැති අය සෑහෙන මට්ටමකට. සෑහෙන මට්ටමකට ඇවිල්ලා යාගේ ප්‍රශ්න තව කෙනකින් ඇහෙන්න පටන් ගත්තා. ඒකෝට ඒගොල්ලන්ට උදම්මනන්න පටන් ගත්තා. අනේ සාදු මේ ප්‍රශ්නේ අහන්න ගන්නසෝ අපි හිටියේ. ඒ නිසා ප්‍රයිවට් ඉන්ටර්වියුවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ මම කැන්බරා ගියා. කැන්බරා ගියාට පස්සේ දවස් පහක වැඩ පිළිවෙලක් කරේ. ඊට පස්සේ තුමා වැඩි යන දවස් තුනයි කොටලා මෙන්න දවස් දෙකයි කියලා. එහෙනම් මම පටන් ගන්නකොටම ප්‍රයිවට් ඉන්ටර්න්ස් වලට ගියාට කමන්නේ එක්ස්ක්ලූසිව් ඕන කෙනෙකුට විතරයි. අනිත් ඔක්කොමලා pool එකට දාන්නේ කියලා. හිතා ගන්න බැරි විදිහට ඒ දවස් තුන ඉවර වෙනකොට ඔක්කොම සමතලයකට එනවා. ඒ සාකච්ඡාවේදී අපි ඔක්කොමගෙම කියන එකම විදිහේ කෙලෙස්. ඉතින් මම හිතනවා මගේ කෙලෙස් බරපතලයි කියලා. අනිත් එක නෙවෙයි අනිත් එක බරපතලයි කියලා. නමුත් ඒකට කෙලෙස් ස්වරූපයෙන් සලකන්න පටන් අරගත්තොත් මත්තම දැනපු කෙනා ඒවට සලකන හැටි බැලුවොත් නම් ගණන් නොගෙන සිටීමේ දක්ෂතාවයේ ධර්ම සාකච්ඡාදී විතර ධර්ම දේශනාවදී මත වෙන්නේ. භාවනාදී මත වෙන්නේ නැහැ. ඒ නිසා ධර්ම සාකච්ඡාව හරි වැදගත්. නමුත් ධර්ම සාකච්ඡාව අර විදිහට පොදු සාකච්ඡාව සහ ඉන්ටර්විව්ස් කියන දෙකටම පොදුයි පාවිච්චි වෙනවා. නමුත් අපි එකම group එක නැවත නැවත හම්බ වෙනවා නම් අපිට පුළුවන් ඉන්ටර්විව්ස් පුළුවන් තරම් අඩු කරලා ඒක මම කියන්නේ ආදි වගේ තමන්ගේ දේ අනුන්ට නොදී මේක දුවන්න බෑ කිසිම අහන්න තමන් බ්‍රිස්බේන් කියන පස්සේ මම ඒක අර්ථකථනය කෙරුවේ අපි මේ අහන ප්‍රශ්නේ මගේ ප්‍රශ්නය නෙවෙයි මානවයාගේ ප්‍රශ්නයක් ඒක නිසා ප්‍රශ්නේ අහන තමන්ට මේක සිද්ධ වෙනකන් ඉන්න එපා මෙහෙම තමන්ට ඒක උත්තරය වට ලැබෙනවා මට ප්‍රශ්නේ මතුවෙන හැටි තියෙනවා සමහර ප්‍රශ්න උත්තර දෙකම වැටෙනවා ඔය පැති තුනෙන් කොයි එක තිබ්බත් සාකච්ඡා විදිහ අහනවා කියන එක හරි ජෙනරස් වැඩක්. ඒක ලොකු විවුර්තකමක්. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්න කාලෙත් අපි ලොකු සංශ කියන්නේ ඒ සමහර ස්වාමීන් වහන්සේලා බොහොම ඈත බලස්සල බුදුරජාණන් වහන්සේගෙන් ඈත බලද්දී ඉතින් කාලයක් අනකන් ශිෂ්‍යව හදාගෙන අන්තිමට ඔක්කොම ටික අඳගෙන යනවා සර්වචනස වන්දනා කරනවා. ඊයාරපතේ හැම ශිෂ්‍යෙක්ම විශාල සම්පූර්ණ ගෞරව සම්පූර්ණ බයක් ඇති වෙනවා සර්වචනන් වහන්සේට. මොකද අපේ ගුරු හාමුදුරුවෝ අපිට ලොකුයි. ගුරු හාමුදුරුවෝ ඉන්නේ බොහොම කලාතුරකින් හම්බෙන්නේ දැන් මෙතෙන් ආවිත් ඔක්කොම තක්කු මුක් වෙනවා. ඒකෝට මේ බය නැති කරන්නේ අර ගුරු හාමුදුරුවෝ ප්‍රශ්නයක් නගනවා. ඒකෝට බුදු හාමුදුරුවෝ දන්නේ ගුරු හාමුදුරුවෝ දැනගන්න අහනවා නෙවෙයි. මේ පිළිසෙට බුදු හාමුදුරුවොත් එක්ක නිකන් සම්බන්ධ කරගන්නක් ඇති කරන්නේ කියලා. ඒකට බුදු හාමුදුරුවෝ හොඳ වෙනම් වාඩි වෙන්නේ කියලා අර ප්‍රශ්න සාකච්ඡා කරනවා ආධුනික යුගත්තේ. මේ විදිහට ධර්ම සාකච්ඡා නතු කරලා තියෙනවා. ඒ වගේම සාරිපුත්‍ර ස්වාමීන් බොහෝ විට ආගන්තුක ස්වාමීන් ළඟට ආපුවාම ළඟට ගිහිල්ලා කතා කරලා ඒ ඒ පළාත්වල කොහොමද වෙන්නේ? ඒ පළාත්වල කොහොමද මේ කාරණාව අහන්නේ කියලා ඒක නයි අහනවා. සාරිපුත්‍ර ස්වාමීන් ධර්ම භාණ්ඩාගාරික. ඒ වුණාට අහලා ඉතින් ඒ පුද්ගලයා එක්ක කියනවා අනේ ස්වාමීන් වහන්සේ අපි ඈත ඉඳලා එනවා ඔබ වහන්සේගෙන් ওই ප්‍රශ්නේ අහන්න දැන් ඔබ වහන්සේ අපෙන් අහනවා ඒක ඔබ වහන්සේට වැටේවා කියලා. ඒකට ඒකට උත්තර දෙනවා. ඒකේ තේන තියෙනවා මේ ප්‍රශ්නේ පෞද්ගලිකකරණය කරන කියන එක තමයි පු탁න ගතිය. ඒක පොදු කරනවා කියන එක විවෘත මනසක නැත්නම් පුළුල් මනසක කෘත්‍ය අතරේ වගේම සංනිවේදනය හොඳට තියෙන කෙනෙකුට විතරයි කරන්න පුළුවන්. නැත්නම් ප්‍රශ්නේ ගොනු කරන්න දන්නේ නැහැ. ඒක නමුත් අර පෞද්ගලික ඒක අහන්න ඕන කෙනාගේ අයිතිවාසිකම් පාව දෙන්නත් නරකයි. අපි කියන්නේ මේව අවශ්‍ය කෙනෙකුට තියෙනවා නම් ඉන්ටර්වියු ප්‍රයිවට් තිබ්බට කමක් නැහැ. ඒක නැත්නම් පුළුවන් තරම් පිරිසත් එක්කම ඒකත් පිරිසට හම් වෙන අර ගැම්ම තල්ලුව බලලා පොදු සාකච්ඡා උනන්දු කරවන්න කියලා. මොඩලින්. මොකක්ද පිය assisted learning. ඒ කියන්නේ අර මේ වර්ක්ෂොප් එකක් වෙනකොට මේවා තියෙන්න ඕනේ. වර්ක්ෂොප් එකක් වෙනකොට හැම කෙනාගේම වැරද්ද තව කෙනාට ලොකු ඉමියුනිටි එකක් වෙනවා. වැරද්ද පවා යාත් කරන්නේ වැරදි කරන අදහස නෙවෙයිනේ. නමුත් මම මෙහෙම කරා මට වැරදුනායි කියලා කිව්වත් ඒක ධර්ම සාකච්ඡාවක්. ඒ නිසා ඒ කට්ටිය අතරේ මතුවෙන එක මේ ඒකෝට තේරෙන්නේ අපි අතර සංසාරෙත් මෙහෙම කර කර ඉඳී කියලා. ඒ groups තියෙනවා cult groups වගේ ඒ ඔක්කොමලා ඉන්නේ එක ভাইබ්‍රේෂන් එකේ ඒගොල්ලෝ විසින් කතා කරනකොට අනිත් කෙනා සැකේල බලන්නේ නැහැ. දොස් කියන්නේ නැහැ. ඒකකට කට්ටියම නැගිටිනවා. ස්වාමීන් වහන්සේ භාවනාදී සත්‍ය බෝධිපක්ෂික ධර්ම වැඩෙන බව මෙනෙහි කරන්නේ විපස්සනා ඥාන අනුපිළිවෙලේ ඒ තුන්වෙනි වචන කියන ඩබල් මොකද්ද කියලා වචනයක් නෑ. ඩබල් ඔව් මේ සතිස් බෝධිපාක්ෂික ධර්ම වැඩෙන බව මෙනෙහි කරන්නේ ඒකේ ඒතර අංග සම්පූර්ණයි ඒ කොටස. යට තියෙනවා විපස්සනා ඥාන අනුකූලී ඩබල් ප්‍රොමෝෂන් තියෙන්න පුළුවන් කියලා. මේකදී විශේෂයෙන් කියනවා මේක මේ මේ ඩබල් ප්‍රොමෝෂන් එකට ස්ට්‍රෙච් කරනවා භංග ඥාන, බය ඥාන, භාෂිපට්ඨා ඥාන කියන තුන එකම ඥානයක මුලමදාග කියලා. භංග ඥානය නිසා භාෂිපට්ඨා ඥාන භංග බය. භංග නිසා බය ඇති වෙනවා, බය නිසා බය බය භාෂිපට්ඨාන නිබ්බිදා. මේ තුනම එකම ඥානයක අවස්ථා තුන කවදාකවත් තුනම එකිනෙක දකින්නේ නැහැ කියලා. එකක් දැක්කොත් අනිත් දෙක දැකෙන්නේ. ඒ එකකින් අර පටන් ගන්නකොටම සමහරු විනිශ්චය කරනවා. සමහරු මැදදී මේක තමයි මේ කියන සමහරු අගදී අල්ලනවා. ඒ නිසා මේ තුනම පොතේ අනුපිළිවෙලින් සඳහන් කරලා තියෙනවා. සඳහන් කරාට එකක් තමයි highlight වෙන්නේ. ඒක highlight වෙනකොට අනිත් ඔක්කොම මේ dominate කරනවා. ඉතින් ඒක මහසි සාඩික පොත පරිවර්තනය කරනකොට නිදින්දි කියලා තියෙනවා. ඒ වගේම තමයි මේක ප්‍රශ්නයක් වෙලා තිබුණා මේ සාම්ප්‍රදාන කූල භාවනා උගන්වන අය මේ අනුපිළිවෙල පැසුගතිකාරිනා වගේ යන්න ඕන කියලා අනුපිළිවෙල ක්‍රමයක් සඳහන් කරනවා. ඒකට කියනවා මේ පංචමනිකාය සූත්‍රය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ භාවනා කරපු ඇති අනුපද ධම්ම විපස්සනා කියලා. පදයක් පදයක් පාසා එකට එකක් යන විදිය. ඒ නිසා සම්ප්‍රදාන කුල කට්ටිය ප්‍රශ්න කරනවා මේකෙන් පස්සේ මේකෙන් ඕන මේකෙන් පස්සේ මේකෙන් ඕන මේකෙන් පස්සේ මේ. ඒසකට ඒක තර්කයක් ගොඩනගෙනවා මේ සිලබස් එකක් වගේ. ඉතින් ඒක දැක්කේ නැත්නම් කිව්වොත් එහෙම කියනවා හරි නෑ කියලා. ඉතින් ඒ නිසා අනුපද ධම විපස්සනාව ඒකායන ක්‍රමය. කරගෙන යන අය තනින් තනින් අල්ලගෙන යන කට්ටිය මේ කඩුකුලක් උපාරයෝ. එහෙම නැත්නම් අංග සම්පූර්ණ නැති අය කියලා. නමුත් අටුවාචාරින් වහන්සේලා විස්තර කරනවා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ ගිහිලා තියෙන්නේ යක්ටි කෝටිසෝ පීලෙන්සෝ කිය කියලා තමයි ඉන්දර්ශන වෙන්නන්නේ. අපි අයිදිනකොට හැරමිටියක් අරගෙන ගියොත් මේ හැරමිටිය අග තින්ත කාලා තිබුණොත් තියෙන තියෙන තැන ඩොට් එකක් හිටිනවානේ. ඒකෝට හැරමිටිය ඩොට් එක වදින්නේ හැම පියවරක් පාසම නෙවෙයි. යක්ටි කෝටිසෝ කියන ඩොට් ඩොට් ලයින් එකක් තියෙනවා. ඒ උන්වහන්සේ කියපු විශිෂ්ටත්වය. ඒක නිසා ඒකත් ක්‍රමයක් තමයි. ඒ හැමතැනම තින්ත ගෑවිලා නැහැ ඒක. යෂ්ටි කෝටියේ යෂ්ටි කෙලවරේ පීලන පීලන පීලන පීලෙන්තෝ විය පෙලන්නාසේ කිය. ඉතින් එහෙමත් තියෙනවා ක්‍රම. ඉතින් ඒක නිසා මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේගේ තිබිලා තියෙනවා පුදුම දක්ෂතා නිකන් කියනවා නන්දෝපනන්ද ජාතකයේ නන්දෝපනන්ද ඒ නාගය দমনය කරනකොට ඒ නාගයක් විශාල ඉර්තිබල සයිතල ඉඳපු ගාන ගිනි පිළිනවලු ඉඳුමන් ජලය පිළිනවලු ගාන දුම් පිළිනවලු ඒත් ඒක කරන්නේ ධ්‍යාන වලට තමයි හැබැයි ඒක කොච්චර මාස්ටර් කරලා තියෙනවද කියනවනම් එකින් එකට එකට මාරු වෙන්න පුළුවන් මේ සාය මේ අනිකුත් හැම බුදුහාමුදුරුවෝයි මොකලන් සාංශේ අර සෑම කෙනාටම තේජෝ කසිනේට හැමදෙලා ගිනි පිඹොත් ඊට පස්සේ ආපෝ කසිනේට යන්න ආයෙ චතුර්ථ ධ්‍යානට ඇවිල්ලා ආපහු යන්න ඕනේ. හෙඩ් ඔෆිස් එකට report කරලාම යන්න ඕනේ. මොග්ගලන් රාජ් මේක ට්‍රේන් කරලා කියනවලු තේජෝ එකේ ඉඳලා කෙලින්ම චතුර්ථ ධ්‍යානට නැහැලි ආපෝ කසිනේට යන්න පුළුවන්. ඒ නිසා මේ නාමයක් ගහන ගහන එකට ගහන්න පුළුවන්කම තිබුණා කියන්නේ නැත්තම් පරිදිනවා. ඒකෝට සෑම කෙනෙක්ම දැනගෙන ඉන්නවා මේ නාගය පරිපූර්ණ බෑයි කියලා. තරම්ම විෂම කටුක නපුරු නාගේ මේ සාධයකට ගිහිලා තියෙනවා. ගිහිල්ලා පස්සේ නාගයා দমনය කළා 72 තමයි අරගෙන ගිහලා තියෙන්නේ. ඒක විස්තර කරන්න උන්වහන්සේට ඒ තරම් තුවිල තියෙනවා. ආපහු මේ මූල කර්මස්ථානෙට මූල කර්මස්ථාන නෙවෙයි. සසුත් අධ්‍යානය කියන්නේ රූපාවචර සසුත් අධ්‍යානෙ ගිහිල්ලා කසිනේ මාරු කරන්න ඕන කමක් නැහැ. කසිනේ කසිනේ මාරු කරන්න ඕනේ. ඉතින් ඒව හැමෝටම ඉන්නේ කලාසුකින් හිටින්නේ. ඉතින් අපි උත්සාහ කරන්න ඕනේ මේක අනුපත ක්‍රමයක් කියලා හිතලා. නමුත් කරගෙන යනකොට තමයි අපිට තේරෙනවා අර තනින් තනින් පැනගෙන ඩබල් ප්‍රොමෝෂන් හම්බ වෙලාවක් එනවා. නමුත් කවදාකවත් ඒ වගේ ඥානයක් එක සැරයක් උණයි කියලා අපි පිළිගන්නේ. ඒක දහස්වර කරනවානේ. දහස්වර කරනකොට ඔය ප්‍රශ්නේ ඉන්නේ. ඊගාදාසේ වෙන කම්බිනේෂන් එකක්. ඊගාදාසේ වෙන කම්බිනේෂන් එකක්. උදාහරණයක් වශයෙන් කියනවා නම් දකින්නකොට නිකන් සාමාන්‍ය භාවනා කරනකොට දකින්න සංසිද්ධියක අපි රූපාරම්මණය මෙහි කෙරුවොත් අපිට ඇහි මේ සංවේදී බවත් චක්කු විඥානේ සහු වෙන්නේ නැහැ. ඒ දෙක අරක හයිලයිට් වෙනවා ඒකෙන් අනිත් දෙකම ගහිනවා. ඊගාව දවසේ දකින්නකොට ඇහි සංවේදී බව හයිලයිට් වුණොත් රූපාරාමණය සංවේදී බව වැටෙන්නේ චක්කු විඥානය හුවෙන්නේ අනිත් දවසක් බැලුවොත් රූප බලන වෙලාවේදී ශබ්ද ඇහෙන්නේ නැහැ විඥානයේ රූපෙට කොටු වෙනවා කියලා බැලුවොත් රූපෙ පේන්නේ නැහැ ඇහි මේ ඔපේ රටේ ඉන්නේ නැහැ විඥානේ ඔය යන හැටි පේනවා ඉතින් මේ තුන කවදාවත් එකට බලන්න බෑ. දහස්වර කරනකොට එක දවසට ඒක ඇස්පෙක්ට් එකක් හයිලයිට් වෙනවා. අනිත් දවසේ අනිත් එක වෙනවා. අනිත් දවසේ අනිත් එක වෙනවා. අනිත් චින්තාමය ඥාණයෙන් තමයි මේ ඔක්කොම පුටු කරන්නේ. ඒක චින්තාමය ඥාණය නැතුව බෑ. නමුත් ප්‍රත්‍යක්ෂ ඥානේ බහුලීකට වෙනකොට වෙනකොට වෙනකොට ඒ ෆැසට් කීපයක් තියෙන දෙයක් බලනකොට හැම ෆැසට් එකටම හැම මොනකටම සමාන වටිනාකම දීලා බලනකොට දවසින් දවස දවසින් දවස එක පැත්තකට මාරු කරනවා. ඒ මාරු කරනවා කියලා කියන්නේ භාවනාව කැඩිලක්වත් නෙවෙයි මේ තමයි ක්‍රමය. කිසිම දෙයක් ලෝකේ නැහැ තනි මොනක් තියෙනවා. මහබඹාඩ උනත් මොන දෙකක් තියෙනවා. මහබඹාඩ මොන දෙකයි කිය එකක් hina වෙන මොන අනිත් ආගර මොන. කාන්තාංග 64ක් තියෙනවා. අපිට මේක 65ක් විතර තියෙනවා සමහරවිට අඩුවක් නැහැ. ඒ නිසා හැම වෙලාවෙම අපි මේ එකක් දැකලා විනිශ්චය කරන්න යෑමෙන් තමයි මේ ජීවිතය හම්බෙලා තියෙන්නේ. අපි කෙනෙක් දැකලා යා රිඩියුස් කරන එක වේරියබල් ෆැක්ටර් එක. ඊට පස්සේ ඒ අනුව ප්‍රෙඩික් කරන්න යනවා. හැම තැනකදීම හැම සයන්ස් එකේදීම ඒ දුර්ලභම තියෙනවා. කවදාකවත් වේරියබල්ස් තුන හතරක් ගත්තොත් ප්‍රෙඩික් කරන්න බෑ. එහෙනම් මේට්‍රික්ස් වලට යන්න ඕනේ. මේට්‍රික්ස් වලට ගියාම ගාණෙම හිර වෙනවා අවුරුදු ගාණක්. අර වන් වේරියබල් එකට වගේ බෑ. වන් වේරියබල් එකේ ප්‍රෙඩික්ෂන්ස් හරිම ස්ට්‍රෝං. හැබැයි වරදිනවා මේ මුචිත්තක්ෂණ ඒ වචිත්තන්ට වරදිනවා. ඒ වේරියබල් රාශියක් එකපාර බලන්න නම් විපස්සනා ඥාන වලින් කරන්න බෑ. අන්නේ ඥාන අවශ්‍යයි. ඒ වුණ සුත්‍රමය ඥාන ගණනක් ඕනේ. ඉතින් ඒක නිසා අපි තේරුම් අරගන්න ඕනේ මේ ප්‍රත්‍යක්ෂය අවශ්‍ය නැහොත් ප්‍රත්‍යක්ෂය අන්ධයි. ගොනු කරන්න දන්නේ නැහැ. චින්තාමය ඥාන ඕනේ ගොනු කරන්න. හැබැයි චින්තාමය ඉස්සර වෙච්චම යාට හිතුණු දේවල් හිතලා ගොනු කරනවා. එතකොට මේක අවුල. මේ නිසා ప్రత్యක්ෂයෙන් අමුද්‍රව්‍ය පුළුවන් තරම් හදන්න ඕනේ අත් වැඩි. ඊට පස්සේ ගොනුන් ගන්න ඕනේ. නැත්තම් හිගතියෙද්දී මේ ప్రత్యක්ෂයේ හිගතියෙද්දී චින්තාඥාන වැඩි කරපන් කිව්වොත් දෝෂ හැකනසෝ කැලි දානවා. ඩුප්ලිකේට් දානවා දාලා ගන්නවා. එන්නේ ඇරියොත් ඒ වෙන අඩු අඩු අඩු. එතකොට අපිට පේනවා ප්‍රත්‍යක්ෂය වුණත් කවදාකවත් එක මෙතන එක නෙවෙයි යන්නේ. දවසින් දවසේ යනකොට ඒකෙත් තියෙනවා හෙට්‍රොජෙනිටි එකක්. විවිධත්වයක්. ඒක හරි අමාරුයි. කාට හරි කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් හදලා මේ ගන්නව බාහන කරපන් කියන්න බෑ. ඒ හරියට තියෙනවා. මේ කම්පියුටර් ප්‍රෝග්‍රෑම්ස් කීපයක්ම තියෙනවා දැන්. භාවනා කරනකොට ඒක කියනවා මේ ඩයලොග් බොක්ස් එකේ එනවා. මේක ආවම මේක කරන්න මේක ආවම මේ ඒ ලීනියර් සිස්ටම් වල කරතයි කියන්නේ. වෙරියබල් 4 5 5 6 8 එනකොට ඒ මොන විදිහකින් කරන්න බෑ. ඒක නිසා මේක මයින්ඩ් ටු මයින්ඩ් යන වැඩක් තියෙනවා. ගුරු ශිෂ්‍ය සම්බන්ධතාවයේ මයින්ඩ් ටු මයින්ඩ් යන එක ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් මේකේ ලයිව් කනෙක්ෂන් එකක් ඕනේ. නැතුව මේ ප්‍රෝග්‍රෑම් රයිට් කරන්න බෑ. මොකද ඒකට වේදේ ස්ථාන වෙයි. නාම නාම රූප වෙන් කර ගන්න අන්දෝ පාදා දෙනවා. මේකත් අර වගේ තීර ප්‍රශ්න. ඒ නිසා මම මේක සභාවට දෙනවා. කවුරු කවුරු හරි මේකට උත්තර දුන්නොත් මට බලපෑයි. මේ කොච්චර දුරට මේ කට්ටිය ගෙදර වැඩ කරලා තියෙනවද කියලා. සාමරූප වෙන්කොට හඳුනා ගන්න අන්දම පාදා දෙන්න. උත්තර ගොඩාක් තියෙනවා. කවුරුට උත්සාහ කරයි කියලා මම හිතනවා. චෙක් අප් කතා කරන්නේ. මොකද්ද නාමය මොකද්ද රූපේ ඒකට? ඇසීම කියන්නේ මොකද්ද? නෑ ඇත්තටම ඇහෙන්න නම් නාම රූප දෙක එකතු වෙන්න ඕනේ. ශබ්ද තරංගයයි සෝත ප්‍රසාදයයි රූප වෙනවා. සෝත විඥානයේ නාම වෙනවා. මේක ගැටීම තමයි ස්පර්ශය කියන්නේ. මේක තමයි අහනවා කියලා කියන්නේ. ඉතින් ඇහිමක් සිද්ධ වෙන්නේ මේ දෙක තියෙනවා. ඒක නිසා කියනවා හද්ද ගැලයක් නැද හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් ඇහෙයිද කියලා. අහන්න කෙනෙක් නැත්නම් ඒක හඳුන් ගහක් ඇදගෙන වැටුනොත් එතන සද්දයක් ඇහෙයිද කියලා. මොකද ඒකයි. ඉන්නේ මේ අපුඩිය ගහන්න අත් දෙකක් ඕන. ඒ නිසා මේ මේ සාතෝ සිංහල දෙනවා ෆෝන් එකක් තනි අප්පු තනි අතේ අපුඩිය සද්ද මොකක්ද කියලා. ඉතින් අවුරුදු ගණන් කල්පනා කරනවා. අවුරුදු ගණන් කල්පනා කරනවා මේ ලෝකයේ ඉන්ද්‍රිය ගෝචර වෙනසෝ කවදාකවත් දුකක් වෙන්නේ නැහැ. ඉන්ද්‍රිය ගෝචර වෙනසෝ කවදාකවත් අනිත්‍යයක් නැහැ. ඉන්ද්‍රිය ගෝචර වීම සඳහා අපෙන් මෙහෙට දැන් හකුණක් ගන්නකොට උඩින් ඉලෙක්ට්‍රෝන දෙනවා වගේ පොළවෙන් යන්න ඕන උඩ ටිකක් පිටිගන්න. ඒ දෙකේ තමයි එකතු වෙනකොට තමයි ස්පාර්ක් එක කියන්නේ. ඒ නිසා පොළොව පැත්තේ විචාර සර්ජ් එකක් යනවා. ඉස්සර හිතුවේ එහෙම නෙවෙයි. උඩ තියෙන සර්ජ් එක පොළොවට ගහනවා කියන දෙපැත්තක් තියෙනවා. ඒක නිසා මේ දූෂණ නඩුවක් ස්ත්‍රී දූෂණ නඩුවක් උපකරණ ජාම කොල්ලිනාඩි සිල්ලා කිව්වලු පුරුෂයා ඇත්තටම බලාත්කාරකමක් කරලා තියෙනවා ඊට පස්සේ ගෝලෝ ඒ පුරුෂයා කතාලන නීතිඥයන්ට ඉදිකට නූලක් දීලා අත ඉදිකට දෙන්න පුළුවන් නම් මේ ඉදිකට ඉදිකට යහ දෙන්නේ නැතුව ඉදිකට ඒකට උදව් කරන්න තෝ නූල දාන්න පුළුවන් කියලා හදනවා. ඒකට හෙල්ලෙන්න තෝ අල්ලගෙන ඉන්න එපා නූල දාන්න. එහෙම නැත්තම් දූෂණය වෙන්නේ නැහැ. නඩුව කරලා. ඉතින් අනුග්‍රහය නැතුව කරන්න බෑ. ඒ නිසා මොනම දෙයක්වත් වෙන්නේ ඒ විදිහේ කොන්සිඩන්ස් එකක් තියෙනවා. ඒ ඒවා ভাইබ්‍රේෂන්ස් වලිනුයි ඔක්කොම දැන් සතේ ගොදුරා යනකොට බලන්න ඒ සතාට නියමිත ගොදුර තියෙන උලන කටල විශ් නැහැ නේ කපල කන්න බෑනේ ඒක සතේ උලන බෑ. ඒ නිසා හරියටම මේ සයිස් එක තමයි ගොදුර. ඊට පුංචි එකට උයන්නේ නැහැ ගොඩක් අල්ලන්න වෙනවා ඒ හරියට අල්ලතයි ඒ ගොදුරයි සතයි කොයිසයිද වෙනවා ඉතින් ඒකට ඒ ෆුඩ් චේන් එක උගන්නනකොට ඒක උගන්නනවා එතන මේ හැම දෙයකම කවදාකවත් ඒක පක්ෂික නැහැ අඩු ගානේ දෙකක් තියෙනවා ඒ නිසා රූපයක් බලනකොට සද්දයක් අහනකොට අඳක් රසක් පහසක් කිසිම දෙයක් නොදැනෙන්නයි කියන එක වෙන්නේ නැහැ ඒ කියන්නේ අපේ තියෙනවා ඒකට අපේ පාට් එකක් තියෙනවා අපේ වියේතු පාට් එකක් තියෙනවා. ඒ වගේම අපේ පාට් එකට විතරක් පිටින් ස්ටිමියුලේෂන් එකක් නැතුව කරන්න බෑ. අපි ළඟ කොච්චර කය සංවේදී වුණත් පිටින් ඇවිල්ලා එකක් වදින්නේ නැතුව කය සංවේදීකමට ගැටි කයම කය අත ගන්නකොට වෙනමයි කියන වාදේ තියෙනවා. නමුත් ඇහැට කවදාකවත් වස්තු රූපයක් නැතුව බලන්න බෑ. ඒ බලන දේ වලට හැලුසිනේෂන් කියනවා. හීන කියලා කියනවා. කනට හද තරංගයක් නැතුව ඇහෙනවා සමහරවිට දෙයියෝ කතා කරා අනම්මනම් කියලා ඔක්කොම අපි දන්නවා මානසික දුර්ලභම් කියලා. ඒ වගේ මේ එකකට ඔක්කත් තනියම ජීවත් වෙන්න බෑ. බඩකොටු දෙකක් එකිනෙකට හේතු කරලා තිබ්බට පස්සේ මේ දෙකේ එකක් ඇද්දොත් එකක් වැටෙනවා. ඒ වගේ තමයි නාම රූප දෙක කාර්යපුත්තු සංසය පෙන්නලා දීලා තියෙන්නේ. අපි බාහිරත් එක්ක හැම වෙලාවෙම ගනුදෙනුවක් සිද්ධ වෙන්නේ. ඒ ගනුදෙනුව තමයි ජීවිතය කියලා කියන්නේ. ඒ ගනුදෙනුවේදී අපි බලනවා මේ පිටින් එන එක මේ ඇතුලෙන් ඒක අල්ලා ගන්න යන ස්පර්ශකය. මේ දෙක වෙන් කළ දැනගන්න පුළුවන් නම් සිද්ධියේදී බුද්ධි විදිහටම මෙයට වැඩිය ධර්මතාවයක් වැඩ කරන බව පේනවා. නැත්නම් හේතුඵල ධර්මතාවයක් වැඩ කරනවා කියලා ලොකු පැත්තකට දොරක් කරනවා. මේක නැතුව මේ විචිදේ බුද්ධිය, විචිදේ රස හොඳ නරක බෙදන්න ගත්තොත් අපි මමෙක් ඒ වෙන දේ ලොකු වැඩ කරගෙන යීමක් අයිතිවාසිකම ගැනීමක් ආදී තණ්හා මාන දිට්ඨි වෙනවා නාම රූප වලට කියොත් වෙනවා මේ දෙකන් ගැටුණොත් දෙකෙන් ස්පාක්යක් යනවා. ඉතින් ඒක සායිසෙක් නිව්ටන් කිව්වේ සරලව ගමන් කරන දෙයකට යමක් වැදුනොත් ගමන්පතේ වෙනස් වෙනවා කියන. අනිස්ටයින් මෙයන් කිව්වේ Karl Marx thesis antithesis and synthesis. Thesis එකට ඇන්ටිතීස් එකක් වැදුනට ගමන් තමයි synthesize වෙනවා. පුදුජානකේ ద్వාර ආරම්භන සාදුපන්න. ద్వාරයේ යම්කි අරමුණක් වැදුනට පස්සේ ඒ යමක් නිකදෙනවා. ඉතින් මේක කියනවා ඩයලෙක්ටික් මෙටීරියලිසම් කියලා. හැම වෙලාවෙම මේක ඩයලෙක්ටික් එකක් තමයි ජීවිතය කියන්නේ මේ පැවැත්ම කියලා. කියන්නේ ඒක මේ බුද්ධ ධර්මයක් නෙවෙයි. බුද්ධ ධර්මයේදී මේ තමන් කියන මම කියන දේ ගත්තොත් එක වෙලාවක මේ එකයි සිද්ධ වෙන්නේ. රූප බැලීම සිද්ධ වෙනවා මොකද විඥානය තමයි හැමතැනම දුවන්නේ. ඒ නිසා එයා කරන එයා තමයි ඒසයිසි. අනිත් ඒවා හැම වෙලාවෙම ඇහිලා තියෙනවා. ඒක හැම වෙලාවෙම රූප, ශබ්ද, ගන්ධ, රස අපිට ගණන් පවතිනවා. නමුත් මේ දේ කොයි එකද ඩිකෝඩ් කරන්නේ කියන එක විනිශ්චය කරන්නේ විඥාන. ඒ නිසා විඥාණයට පරමාධිපත්‍යක් ලැබිලා තියෙනවා. ඒක නිදර්ශනයක් විදිහට කියන්නේ එක ඩිපාර්ට්මන්ට් එකකට මිනිස්ටරයකට ඩිපාර්ට්මන්ට් හයක් තියෙනවා නම් ඒ මිනිස්ටරේ ඉන්නවා ලස්සන තරුණ ගෑනුනේ සෙක්‍රටරි. ඒකට හැම ඩිපාර්ට්මන්ට් එකේම ප්‍රමණ සෙක්‍රටරි ඇවිල්ලා මේ මිනිස්සුගේ සෙක්‍රටරියෙන් ඕනේ උදේ වැඩේට ෆයිල් එක ගන්න. ඉතින් ඒක නිසා ඒගොල්ලෝ ඩෙස්ක් එකට ගිහලා Tamange ෆයිල් එක ගන්න ඒ ඉන්න ගෑන ළමයි අවධානය ගන්න හදනවා. නමුත් ඒ ළමයි එකවරකට එකයි කරන්න පුළුවන්. හැම ෆයිල් එකක්ම තියෙන්නේ ඩිකෝඩ් වෙලා. මේකේ ෆයිල් සෙක්‍රටරියට ගිහලා ගන්නකට තේරෙන්නේ නැහැ. ඒ ළමයි ෂෝට් හෑන්ඩ් වලින් ගහලා තියෙන ඔක්කොම. එයා ඒක අරගෙන මෙයාට දෙන්න. මේක දුන්නා පස්සේ තව කෙනෙකුට දෙන්න හැම කෙනෙක්ම හය දෙනාම පවර්ෆුල් මිනිස්සු. ඇවිල්ලා ඩෙස්ක් එක ළඟ ඉන්නවා. අර කෙල්ලකට තියෙන ලස්සන විතරයි. ක්වොලිෆිකේෂන්ස් නැහැ. හැබැයි හය දෙනා මෙයාට ඇතෙනවා. මොකද ඩිමාන්ඩ් එක නිසා. ඒ නිසා විඥානයේ හැම වෙලාවෙම තියෙන්නේ හැමදේම විනිශ්චය කරන දේ වගේ. ඒ නිසා අපි විඥානය අවබෝධ කරගන්නවා. විඥාන කියන්නේ මොකද්ද කියලා රූප, ශබ්ද, ගන්ධ, රස, ඇහ, කන, ජීව, නාසය අවබෝධ කරාට මේ විඥානයේ තියෙන යොසුළු ගතිය, විඥානයේ තියෙන සූක්ෂම ගතිය අල්ලන්න බෑ. අනික මේ විඥානයේ මායාකාරී එයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම කියන හයෙන් කොයි එකද සිලෙක්ට් කරන්නේ කියන එක න්‍යායපත්‍රයකට නෙමෙයි සිද්ධ වෙන්නේ. ඒකේ දෙන අපි කියනාම කර්මජ වේ ගන්නවා. චිත්තජ වේ ගන්නවා. උතුජ වේ ගන්නවා. කම්මේජ උසුද ආහාරජ වේ ගන්නවා. ඉතින් ඒක උනාට පස්සේ තමයි කියන්න පුළුවන් මේක උනායි කියලා. කවදාකවත් ප්‍රතික්‍රම බෑ. පිළිකරහට වරදින තියෙන chance එක වැඩි. හරියනක් chance එකක් කියන එක පොට්ටයක් මිසක් කීරියක් නැහැ. ඒ නිසා මේ විඥානේ වැඩ කරන ආකාරය බලන්න එකම ක්‍රමේ හට නිසින්ින්ද යන්න ඇරලා විඥාදියා අනුම දෙයක් වගේ බලන්න ඕනේ. විඥානේ වැඩ කරන හැටි හොරෙක් අල්ලන්න මේ ඔත්තු බලන රහසොත්තු පරිස්කාරයක් වගේ සිවිල් ලංකාවේ ඉඳගෙන හට නිසින්ින්ද යන්න ඇරෙන්න ඕනේ. හොඳ නරක බේරන්න එපා. සාධාරණ අසාධාරණ බේරන්න එපා. හරි වැරදි බේරන්න එපා. බේරන්නේ කිව්වම විඥානයේ ට්‍රික්ස් ගන්නවා. නැතනම් අරලා බලන්න ඉන්නකොට තේරෙනවා හැම තැනකදීම සිදුවෙන්නේ එකයි. බාහිර ආරම්මණයක් ඇවිල්ලා ద్వාරයක වදිනවා. වදිනකොට එයාගේ පොඩි ඉල්ලුමක් යනවා විඥානට පොඩ්ඩක් මට දෙන්න ඇටෙන්ෂන් එක කියලා. ඔත් තමයි ඒකවල සාධ්‍යයක් ඇවිල්ලා කාණ්ඩවල ඒකම කියනවා මෙසේජ් එකක් මට ඇටෙන්ෂන් එක දෙන්න කියලා. නාසයෙන් දිවෙන් කයින් හැමදැත්තම වෙනවා විඥානේ බොහොම විවේකීව බලන්නේ මම බලන්නේ මෙහා තමයි කියලා. එයාගේ දිච්චේ ගන්න ඒක අහම්බයක් හැම වෙලාවෙම ඉලෙක්ට්‍රික් එක. කිසිම විදිහකට ඒක නෑ න්‍යායපත්‍යක්. ඒක දිහා බලනකොට වෙනවා මේක තමයි බුදුහාම නානාත්මය කියන්නේ. මේක ගවන අන්ගවන බයි. ඒක ප්‍රෙඩික් කරන්න පුළුවන් ෆෝමියුලා එකක් නෑ. ඒක පිට් එකක් නෑ. මේක මෙහෙමයි කියලා කියන්නේ එකක් නෑ. ඉතින් ඒක දැකීම කරන්නේ ඒ විදිහ විඥානයේ කුස්සක් බව. එහෙම නැත්නම් පිස්සු ඇවිත් වඳුරෙක් බව. එහෙම නැත්නම් න්‍යායපත්‍යක් නැතිව ධර්මයට විඥානයේ කැමති නැහැ. ඒක පුළුවන් තරම් කියනෝ නෑ නෑ මම මම කොන්සර්වටිව් මම ඇවිල්ලා මේ සම් මාක්ස්වාදී මම ඇවිල්ලා අධිරාජ්‍යවාදී කියලා අපි নানা විදිහට අඳුර ගන්න හැදුවට ඒක විඥානයේ ළමයක් විතරයි. අපිට කවදාකවත් ඒ ගැන නිරීක්ෂණය කරලා බැලුවොත් පිටකොන්දක් නෑ ඇත්තෙම නෑ. ඒක තමයි බුද්ධ ඥානසේ අනාත්මයි කියලා කිව්වේ. ඒක විඥානයේ විතරක් නෙවෙයි රූපෙත් තියෙනවා සද්ද වේදනා සංඥා සංකාර ඔක්කොම තියෙනවා. නමුත් ඒක තීන්දුව අවසාන විනිශ්චය වේට් එක වැඩිම තියෙන විඥානයක් තියෙනවා. ඉතින් මේ බුද්ධ ඥානසේ පහළ වෙන්නේ ඉස්සෙල්ලා Hindu ආගම වගේව රූපේ පුංචි කියලා කරකුවා. ඒක මරපතලම විනිශ්චය තමයි අපි කියලා ගන්න ඕනේ. මොනක්වත් මම කරන්නේ නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස මම ඔක්කොම නැතුව ජීවත් වෙන්න හදනවා කියන්නේ. සමහර වේදනාව ගණන් ගන්න නැති නිසා කටුඩ බුදියා ගත්තා. වත්ත හතරට ගිනිකොඩවල් හතරක් ගහගෙන අවුලක්පා. වේදනාවෙන් වද දුන්නා. සංඥාවල් ගණන් ගන්න නැතුව ගියා. සංස්කරණය කරන්නෙම නැහැ. තනි කකුලෙන් හිටගෙන ඉන්න උහුලන් විතරයි ගොන්නේ. මොනවද අප කරන්නේ? දැන්ටත් ඉන්නවා හංගරින්ස්ලා කියලා. අවුරුදු 20 30 කාලයක්. මිනිස්සු වතුරින් ඉස්සර ජීවත් වෙනවා. අනිත් තව නමක් කියන ඇමරිකන් වල මේ ළඟදී තිබුණා ඒ වෙබ්සයිට් එකක් තියෙන මේ මිනිස්සු අවුරුදු සවුත් ඇෆ්‍රිකන් මිනිස්සු අවුරුදු 30කින් මොනම දෙයක් අහලා නැහැ. එයා ටෝක්ස් දෙනවා මිනිස්සුන්ට මේ ගොඩක් දේවල් ඇඟ වැඩ කෙරුවොත් ගොඩක් ඉක්මනට නාශ වෙනවා කියන්නේ. එයාට දෙයක වැඩි. සංස්කාර අඩු කරන්න කියන්නේ. ධර්මයක් නෙවෙයි කතා කරන්නේ. නමුත් කිසි කෙනෙක් හිතුවේ නැහැ රූප වේදනා සංඥා සංඛාර හැසිරීමට මනුස්ස මනස අභියෝගශීලී වුණාට වැඩේ දැස්සෙන්න විඥානේ විඥානේ හසුරෝණේක හිතාගත්ත එක දෙයන්නස් කියලා. ඒක අපිට අයිති නෑ. ඒක සතර බල ධාතියක සරු යාපි සාධාරණ දෙයක් නෙවෙයික මනුස්සයර කරන්න බෑ කියලා. ඒ නිසා විඥාන කෝෂ, සංඛාර කෝෂ, සංඥා කෝෂ, වේදනා කෝෂ, රූප කෝෂ කියලා කෝපන හතක් පහක් තියෙනවා කියලා තමයි මේක කියන්නේ. රූප කෝෂය අයින් කරපුවාම වේදනා කෝෂය. වේදනා කෝෂය, සංඥා කෝෂය, ගියarpස්සේ නේද ඔය සංසදාසි මාංශේ කරඬු හතක් මැද තියෙන තියෙනවා කියලා කතාවක් තියෙනවා. ඒ වගේ මැදල් තියෙන. ඉතින් ඒක අත තියන්න බෑ. ඒකේ තරම්ම සූක්ෂමයි ආධ්‍යාත්මිකයි අප කියන්න බෑ කියන්නේ. මොසර්වත් සංසය මතක් කරුවා. විඥානයක් එතන එතන හැදෙන එකක්. ඒකෙත් නෑ ආත්මයක්. ඒක දිහා බලන්න ඒකට නිසින්ින්ද යන්න ඇරලා කරන හැටි බලන්න. අන්නකට පේනවා කිසිම පූර්ව නිගමනයක් හෝ න්‍යාය පත්‍යක් ඇත්තේ නැහැ කියලා. ඉතින් ඒක පිළිගන්න අපි ලෑස්ති නෑ. අපි හරියට හදාගෙන ඉනවා මම අසවලයි කියලා. විශේෂම අවුරුදු 40 පෙන්නට පස්සේ අපි ඉන්නේ රට් එක. 40 වෙනකන් අපිව දෙයකට ලෑස්ති. 40න් පස්සේ මට මේ කෑම ඕනේ, මට මේ ඇඳුම් ඕනේ, මට මේ තන ඕනේ කියලා අපි අපේ හිරගේ හදලා ඉවරයි. ඊට පස්සේ කරන්නේ ඕ මරණකම හිරගේ චේන්ජ් කර කර ඉන්න එක තමයි. මම ඉන්නේ හිරගේ අනිත් එක්ක නහිරගේ ලස්සනයි කියන්නේ. ඒ හැම බ්‍රාස් එකක්ම පොලිෂ් කරලා මම තියෙනවා. හැම පොළොව හොඳට ගාලා තියෙනවා. ඔක්කොම ගෙලා ඉහිරගෙස්ස පේන් කර කර ඉන්න එක තමයි කියන්නේ. බුදු දඥාන්ති කියන ඔගේ බින්ජයක් කරන පැනපයියකෝ ඕකේ පේන් කරන දෙයක් නැහැ. අපි ආඩම්බරයට මේ කියන්නේ හදාගත්ත ඉහිර කියනවා හදාගත්ත එක හොඳයි කියන එක තමයි. ඒ මොකද මේ විඥානයේ තියෙන මායාකාරී ස්වභාවය නිසා. ඉතින් ඒක කැඩෙන පළවෙනි තැන තමයි හැම සිද්ධියකදීම අදුගානේ දෙකක එකතුවක් බව. නාම රූප පරිච්ඡේ ඥානෙදි නමුත් ඒ ඔය කියන විදිහට ශබ්ද රූපයක් කන රූප ධර්මය සෝත විඥානේ නාම ධර්මය කියන එක ආධුනිකයර තේරෙන්නේ නැහැ. ඒසාව විනිදර්ශනයේ ලකුණු ලැබෙනවා යනකට හොඳ ප්‍රැග්මැටික් ප්‍රැක්ටිකල් එකක් වෙන්නේ. තව කවුරු කැමති තවත් විකල්ප ඉදිරිපත් කරනවා. ඔව් ඒ කියන්නේ ඒකෝට ඒ කියන්නේ මනෝ විඥාන මනෝ අනායතනෙම සිදු වෙන දෙයක් හිත හිතවිලි දිහා බලනවා කියන එක ඇත්තටම හිතට බෑ හිතවිලි දිහා බලන්න හිතවිලි වලින් තමයි ඔක්කොම බලන්නේ හිතවිලි වලින් තමයි අපි මනින කරන දේලම කරන්නේ හිත කියන්නේ ජලාශයක් නම් හිතවිලි කියන්නේ ඒක පැනනගෙන වතුර දෙය රැලි වගේ ඒක වෙන් කරන්න බෑ හිතට එහෙම කෘත්‍ය කිරීමේ හැකියාවක් නැහැ. ඒගාගේ සේනාව තමයි කෘත්‍ය කරන්නේ. හිතවිලි තමයි සේනාව වෙන්නේ. හිතට හිතවිලි පේනවා කියන එකක් මේ සාමාන්‍ය වචනයට දාලා කියන්න අමාරුයි. හිතවිලි වලට හිතවිලි පේන එක තමයි පේන්නේ. හිතවිලි කියන්නේ හිතේ ප්‍රොඩක්ට් එකක්. ඒකේම ඕෆ් ඕෆ් කියන එකක් කියන නැත්නම් ඒකම නමුත් මම අහ ප්‍රශ්නේ මේ නාම රූප පරිච්ඡේ ඥානය පිළිබඳව තව සරල නිදර්ශන මාර්ගයෙන් පැහැදිලි කර දෙන්න පළවෙනි උත්සාහයට ලබුණු මෙච්චර ලැබෙනවා දෙවෙනි උත්සාහයට කියලා ආපු ප්‍රශ්න තියෙනවා මේක සබාවක් ගන්න. නෑ ඒක කිය ඒක විදිහ සරලව කියන්නේ කය රූප දක්වනවා. ඒ දැක්කදී අර අරින් දැස්නේ ඉස්සර කරනවා නම් අපි අනිකුත් දේවල් බහා තබලා හුස්මේ හිත හිතනවා කියලා හිතමු. හුස්මේ හිත මොනකට මොනවද දාලා හිතියා. ඉන්නකොට කම්පන චන්දර උණුසුම් සිසිල් ගතිය මේ සියලුම මේ රූප නිසාන. ඒ නැත්නම් හුස්මක් යන්න එපා මේක පේන්නේ. ඒ ටික රූප මේක ආස්වාසය නෙමෙයි මේක ප්‍රස්වාසයමයි කියලා දැනෙනකොට තියෙනනේ. සද්දයක් නෙමෙයි වේදනාවක් නෙමෙයි ඒක ඥානනාමයි. මේ මේ ආස්වාසය මේ ප්‍රස්වාසය නෙමෙයි. වේදනාවක් නෙමෙයි සද්දයක් නෙමෙයි හිතවිල්ලක් නෙමෙයි කියලා. එතකොට පටවියාපෝතේ ජෝල ගැටුම් කම්පන නිසා තමයි කුණුසුම ශේෂය ගැටි කම්පන චංචල ඇති වෙන්නේ. ඒ ඔක්කොම රූපේ ඇට්‍රිබියුෂන් රූපේ ලක්ෂණ. ඒ රූපය වෙන එකකින් වෙන්කොට හඳුනා ගැනීම රාගයෙන් කරනවා. ඒක නිසා මේ වෙන්කොට හඳුනා ගැනීම පරිච්ඡේදය තීක්ෂණ බුද්ධියක ලක්ෂණයක්. පරිච්ඡේද කරන්නේ නැතුව ගුණ එලහරකයි නිහරකයි එකට දැම්මොත් ඉතින් ඒකේ වටිනාකමක් නැහැ. ඒ නිසා භාවනාදී අපි කරන හදන එක දන්නවා තමයි කවුරුත් දන්නවා හුස්ම ගන්න එක. හුස්ම ඇතුල් වෙන හුස්ම පිට වෙන එකට කලවම් වෙන දෙන්න එපා. ඇතුල් වෙන හුස්මයි ඒකට ආවේනික අත්‍යන්ත ලක්ෂණ මොනවද කියලා දකින්නකොට ඒක පරිච්ඡේද වීමක් වෙනවා. ඊට පස්සේ පිට වෙනකොට ඇතුල් වෙන එක නෙවෙයි මේ පිටවීම. මේකේ ඇතුල් වීමට සාධාරණ නැති මේකටම ආවේනික ලක්ෂණ මේකයි කියලා වෙන් කරනකොට මේ නාම රූප වෙන් කිරීම හොඳට discrete discriminative සවිස්තර කිරීමක් කරනවා. මේ තමයි අපේ හිතේ තීක්ෂණ භාවය වැඩි කිරීම. නැත්නම් විචාර බුද්ධිය වැඩි කිරීම කරන්නේ. ඉතින් ඉස්සෙල්ලා මේ ප්‍රශ්නේ අහන්න ඕනේ මොකද්ද මේ නාම රූප පරිච්ඡේද කියලා කියන්නේ. ඉතින් ඒක මේ මහා ලොකු දෙයක් කරලා හිතන්න පටන් අරගත්තොත් එහෙම උගා බය ගෞරව සම්ප්‍රදාය බයක් වෙනවා. දැන් මොන දෙයකට තියෙන දෙයක් මේක අපිට තියෙන්නේ මේ ටික වෙන්කොට හඳුනාගත්තට පස්සේ ඒක පිළිබඳ ලොකු අධිකාරී ශක්තියක් වෙනවා. ඒක මම සමහරලාට දෙනවා නිදර්ශනයක් මේ ඉස්ලාම් ඔය මේ පාස්චරයිසේෂන් වගේ කරන දේ ඉස්සෙල්ලා දැනගෙන තිබිලා තියෙනවා මේ රෝග ඇති වෙන්න මොනවාදෝ බාහිර හේතු විසහිත දෙයනාස කියලානේ දෙයනාස රෝග ලෙඩ ඇති කරනවා ඒකට යාගොහම විතරයි කිසිම බෙහෙතක් කරන්න බෑ ඒ දෙයියෝ මොකද කරේ තරහක් ඇති කරන නිසා ඒක වෙනස් කරනවා කියන්නේ දෙයියන්ගේ අයිතිවාසිකමට ඇඟිලි ගැහිම රෝග සුව කිරීම යාගොහම පමණයි ඉස්සර කියලා තියෙන එක. ඊට පස්සේ විද්‍යානුකූල නියම නිෂ්පාදනය දැනගෙන තිබිලා කියනවා මේකට කාරක විස බීජ තියෙනවා කියන්නේ. ඊට පස්සේ ඒකට මයික්‍රොස්කෝප් නැහැ. ඒක නිසා වතුර බොර පාට වෙනකොට ඒ වගේ ලෙඩ වෙනවා වැඩි. පස්සේ තමයි ඔය කාචය හොයාගෙන තියෙන. පස්සේ ඒ කාචයෙන් 105ක් 10ක් වගේ ලොක් කරන්න පුළුවන්. ඊට වඩා ලොක් කරන්න බෑ. ඊට පස්සේ එක්කෙනෙක් බලනකොට ඒ කාචයක දාලා ඒ ලෙඩ කරන වතුරේ නලියෙන්නේ නැති එළියෙ. ඒක ඇතුලේ තියෙනවා ජීවි ගතියක්. මුත් මේක මොන විදියෙන්වත් තෝරන්න බෑ. ඊට පස්සේ යා මේක ප්‍රමාණ කිරීම සඳහා ආසෝසි දැලිය ටිකක් අරගෙන බලලා තියෙනවා. ඒකේ එක නෑ. එදා දැනගත්තා මෙන්න දැන් වෙනසක් දැක්කා. ඉතින් මෙච්චර ඊට පස්සේ යන්න බැහැ. තුන එක දවසක් විද්‍යාඥයෙක් ස්ලයිඩ් එකක් අරගෙන මේ පැත්තෙන් ආසෝසි දැලිය බිඳුවක් තියලා මේ පැත්තෙන් කෙලසිච්ච ජල බිඳුවක් තියලා බලන් ඉඳලා තියෙනවා. මේ ගැටලුව ගොඩාක් ක්‍රියාකාරකම් තියෙනවා. ඉතින් බංගල ඩොට්ස් තියෙනවා. මේක නෑ. පින්සලක් කරන පොඩි බ්‍රිජ් එකක් හංගලා වැඩි. ඒකට බලනකොට ඩොට්ස් ඇවිදිනවනේ එකක් විතරක් යනකොටම බ්‍රිජ් එක කැඩෙනවා. කැඩුවට පස්සේ එක විස බීජයක් ආසුත්‍යලයකට ගියාට පස්සේ තා ස්ටඩි කරාලු විනාඩි කීයකට හරයක් එක දෙකක් වෙනවා. ඊට පස්සේ ඒකේ එක්සූස් ඒකෙන් පිට කරන හැටි එක් කොටු කරගත්ත දවසේ ඒ මනුස්සයා විශාල විද්‍යාඥයෙක් බවට පත් වෙනවා. අර තොගේ ඉන්නකොට එයාට බලා ගන්න බෑ එක්කෙනෙක්ගේ හැසිරීම මොකද හැම කෙනාගේම දමීලි වැඩිලා. මේ පරිච්ඡේදය නිසා විශාල තීරයක් හදලා තියෙනවා කොටු කරගත්ත දවසේ. ඕනම දෙයක් සැසලි කරන්න තියෙයි. සමුවේ ඉන්නට වැඩිය. ඒ නිසා අපි දහසක් වැඩ වෙනකොට භාවනා කියන්නේ නැහැ. අපි දහසක් වැඩින් එකක් කරගන්නවා. ඒකෙත් අලු දෙකක් තියෙනවා ආස්වාද ප්‍රසආස පිම්බීම හැකීම වම දක්ම කියන. ඊට පස්සේ කියනවා මේ දෙකත් වෙන් කරපන්. අපි මනසට දෙන අභ්‍යාසයක් නැත්නම් මයින්ඩ් කල්චර් එක. ඊළඟ මේ දෙක වෙන් කරුවයි කියලා අලුත් දෙයක් හම්බෙන්නේ නැහැ. මේ හැමදාම වෙච්ච දේ තමයි. නමුත් හිතේ සාංශුද්ධියක් වෙනවා. පිරිසිදුීමක් ඇති වෙනවා. මේක මේක වෙන් කරගන්න. වෙන් කරගත්ත දවසේ ඉඳලා අපිට ඒකට එක ගොනු කරමින් ගොනු කරමින් මේක අදහඩ යන්න පුළුවන්. මේ අඩිය පාද ගන්නවා. පාදම සකස් කර ගැනීමක් තමයි නාම රූප පරිච්ඡේදයෙන් කරන්නේ. ඒක ඒ සිද්ධියේ මම මාගේ කියන හැඟීමෙන් තොරව මේක ධර්මතාවයක්. නැත්නම් මේක scientific analysis analytical එකක් කියන නැත්නම් විභජ්‍යවාදී කියලා අපි තේරවාදී කියන්නේ මේ බෙදා දැක්වීම කරන්න පටන් ගත්තට පස්සේ තමන්ට කැමති වෙලාවකම පරිශීලනය කරලා ආයෙ බහතවල අනිත් දවසේ පටන් ගන්න ඉතින් ඒක කරන්න යන්න පුළුවන් ආයෙ බහත බන්න පුළුවන් අර අනාගම කරන්න ගත්තොත් ඉන් ප්‍රමාණ කරන්න බෑ ඒක නිසා මුල්ම බෙදීමට නාම රූප පරිච්ඡේදය කියලා කියනවා. ඒක තමයි නාම. එතකොට ආස්වාදයෙන් ප්‍රස්වාසය වෙන් කරනවා. උණුසුමේ සිසිලස වෙන් කරනවා. කම්පන භාවයෙන් චංචල භාවයෙන් කරනවා. ඉවිනදීව ආකාර වෙන්නේ සේරම විඥානේ වැඩ. ඒකට ගොදුරු වෙන්නේ වෙන්කිරකට ගොදුරු වෙන්නේ රූප ධර්ම. උණුසුම සිසිලක තේජෝ ධාතු වශයෙන් රූප ධර්මකට අඳුනවා. කම්පන චංචල බව වායෝ ධාතු වශයෙන් අඳුනවා. වැකිරෙන පිටු කරන බව. ඉතින් ඒ අතර තියෙන වෙනස්කම් තමයි විඥානේ වෙන් කර ගැනීමට උපමාන කරගන්න. මේ දෙකේ එකිනෙකට නලියන ගතියක් නැතිව විඥාණය මොකක් කරන්නේ? විඥාණය දකින්නේ වෙනස. එහෙම නැත්නම් ඩිස්ක්‍රිමිනේෂන් එක. ජීවිතය කියන්නේ ඩිස්ක්‍රිමිනේෂන් එකක්. විඥානේ එක එකට එක එකට වෙනමින් ලේබල් දානවා. ඒකල වෙන වෙනම ස්ටෝර් කරනවා. ඩිකෝඩ් කරලා වෙන වෙනම ස්ටෝර් කරනවා. ඊට පස්සේ ඒක ආපහු එළියට එනකොට මෙයා ප්‍රොඩක්ට් එකක් විදිහට දෙන්නේ අපිට සල්ලි අරගෙන දෙන්නේ. ගන්නකොට එයා සෝට් අවුට් කරනවා. ඒ සෝට් අවුට් තෝරනවා. ඒ තෝරන එක තමයි වෙන්කොට දැන ගැනීම තමයි විඥාන ඥානය. වෙන්කොට දැන ගැනීම ඥානයට විඥානය කියලා කියන්නේ. මේ වෙනකොට දැනගන්නා කෘත්‍ය බොහෝ දේවල් වෙනකොට අල්ලන්න බෑ. එකක් දෙකක් විතරක් වෙනකොට බැලුවොත් අරගෙන පැක් කරන හැටි තේරෙනවා. මේක උණුසුම මේක සිසිලස මේක හොඳයි මේක නරකයි. මේක කම්පන මේක චංචල මේක වැගි වෙන ගතිය මේක පිටු කරන ගතිය. ඒක කරන්නේ කවදාකවත් තොගේට නෙවෙයි එකක් එකක් චිප් එක චිප් එක ගන්න කරන්නේ කම්පියුටර් එක. කම්පියුටර් කොච්චර ইনফরমේෂන් ගන්න. එයා ගන්න චිප් එකට සම්පූර්ණ වෙන් කරලා ඊට පස්සේ ආපහු එළියට එනකොට ලස්සන චුම එළියට දෙනවා. තොග චුමනා ඉතල එයා පටලව ගන්නෑ. ඒ ඒ මෙතන දෙකේ ඇති. ඊට වැඩිය හොඟක් තදම තද කොම්පියුටර් තමයි මේක ඇතුලේ තියෙන හැම කෙනෙක් ගාම කොච්චර සරතොල් තිබුණත් ඇතුලට ගන්න ඩීකෝඩ් කරලා ඕඩර් එකට තමයි යන්නේ. ඒ නිසා පිස්සු හදුනත් ක්‍රමයක් තියෙනවා කියලා කියනවා. පිස්සු සානීප කරන්නත් ක්‍රමයක් තියෙනවා වගේ.